ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ කාලතරණ හැටියට ධර්ම දේශනාව සඳහා වෙන් කරගත්ත කාලයටයි පැමිණලා තියෙන්නේ. එවනත් අපි ධර්ම දේශනාවකටයි සූදානම් වෙන්නේ. සීලුම් දෙනා ඒ සම්බන්ධයෙන් tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසෝ විහෙරති කම්මාස්ස ධම්මං නාම නිගමෝ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුංකීති ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බොහෝ දෙනා දන්න පරිදි මේ වගේ භාවනා වැඩමුළුවක කාලසටහන සකස් කරනකොට එහෙම නැත්නම් භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට ඒකට කරන අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවට කාලයක් වෙන් කර ගන්නවා ධර්ම ශ්‍රවණයට කාලයක් වෙන් කර ගන්නවා ඒකයි භාවනාව සඳහා කරන අනුග්‍රහයක් සම්ප්‍රදාන කුල අනුග්‍රහයක් සර්වචන්හන්සේ විසින්ම අනුතන වදාරන ලද අනුග්‍රහයක් ඒකට කියනවා සූතානුග්‍රහිතය කියලා ඒ සූතානුග්‍රහිතය සඳහා බොහෝ විට අපි ਸਰුවචන් වහන්සේ විසින්ම දේශනා කරන්නට ඉච්ච සූත්‍ර ධර්මයක් විශේෂයෙන්ම අපි කරගෙන යන මේ භාවනාවට අත්ලක් වෙන විදිහට ඉදිරිපත් කරගන්න. ඒ පසුගිය චාරිකාවේදී එක ස්වාමීන් වහන්සේ නමක් විදේශ ස්වාමීන් වහන්සේ නමක් අදහස් මතක් කරමින් අදහස් දක්වමින් කිව්වා මම අසවල් ජාතිකයා පැවිදි වුණේ අසවල් රටේ. නමුත් පැවිදිලා නොබෝ කලකින් මට ආරංචියක් ලැබුණා. මේ ලංකාවේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අනුව භාවනා කරනවා කියලා. ඒකෙන් අදහස අනික් තැන්වල ඒ වගේ ඍජු මේ සූත්‍ර කොටස අරගෙන නෙවෙයි භාවනා කරන්නේ එක එක ගුරු මත එක එක ගුරුකුල අනුව. ඉතින් එතකොටම ලොකු සතුටක් ඇති වුණා කිව්වා හරියටම දරුවචනාංශගේ සූත්‍ර අනුව මේ කරන භාවනාව මට සම්බන්ධ වෙන්නේ නැත්තම් මගේ ජීවිතේ ගත කරන්න නැත්තම් කියලා ඊට පස්සේ මේ කියන්නේ 1900 මං හිතන්නේ 80 ගණන් වල වගේ ආරංචි වෙලා තිනවා ඔය මීටික නිසරණ පිටු ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේම කටුකුරුදේ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගේ භාවනා වැඩමුළු වල ප්‍රධාන වශයෙන්ම සාරය අර්ථ රාශිය මතු කරගන්නේ සූත්‍රහරා. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේවිල බොහොම ගෞරවයෙන් අපේ ලොකු සංසගාව පැවිද්ද ප්‍රසම්පතාව අලුත් කරගෙන මං ගිහි වෙන කාලේ ඉඳපටත් ගත කරා. ඉතින් ඒ වැඩ කරන වැඩ පිළිවෙලෙදිත් අපි පිටරදි කරන වෙලාවෙදිත් සූත්‍රයක් කරගෙන තමයි මේ ධර්මදේශනා මාලාවේ ගොනුව ලබාගත්තේ. ඊට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේත් මේ ධම්මජීව හාමුදුරුවෝ ඒ සම්ප්‍රදාය හැටියටමයි මේ සූත්‍ර ධර්මය කරගෙන තමයි දේශනා කරන්නේ. ඒක ලෝකේ දුර්ලභ දෙයක් කියලා. මේ තැන්වල විවිධ භාවනාක්‍රම තියෙනවා. ඒක ඒක ඒක ඒක ගුරුකුල මත අනුව සූත්‍ර සර්වඥ දේශනාවල් තමයි. නමුත් ඍජු ප්‍රභවයට යන්නේ නැහැ කියලා. ඉතින් අපි අද මේ ඉදිරිපත් කරගත්තේ මේ ඉදිරියෙන් තියාගත්ත pāli පාඨය උද්දෘත කරන ලද පාළි පාඨයේ සම්බන්ධ වෙන්නේ සර්වචන්නාංශයේ විසින් දේශන කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සඳහන් වෙන ආනෙන්ජ සප්පාය කියන සූත්‍රය. ඉතින් මේක මජ්ක්‍ධිම නිකායේ සූත්‍රකේ 52ක් විතර තියෙනවා. පොත් තුනකයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ සාමාන්‍ය 50 50 වගේ. ඒකේ අවසාන තුන්වෙනි පොතේ තමයි මේ ආනන්ද සප්පාය සූත්‍රය 102 වෙනි සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ වැඩමුළුවට මේක ඉදිරිපත් කරලා යේසුක සූත්‍රේ විකාශ වෙන ආකාරයට අපි එකෙන් මේ ਸਰවචනංශේ විසින් අපට දෙන්න හදන පණිවිඩය අපි මේ කරගෙන යන භාවනා වැඩ පිළිවෙලත් එක්ක පුළුවන් තරම් සම්බන්ධ කරගෙන ජීවිතය අලුත් කරගන්න හිත අලුත් කරගන්න සුත්තමේ ඥානය දිනු කරගන්න මේක පාවිච්චි කරමු කියලා. ඉතින් ඒ නිසා අදපටන් මේ කරන භාවනා වැඩමුළුවට අදාළ ධර්මදේශනාවල් මේ සූත්‍රය අනුව අපි දවසින් දවස දවසින් දවස ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක මේ සූත්‍රේ නම ආනෙන්ජ සප්පාය කියන එක ටිකක් ඍජුවම අර්ථය දක්වලා නැහැ. ආචාර්ය මත අනුව එක එක මත අර්ථකථන දීලා තියෙනවා. කෙසේ නමුත් ඒක හොඳට පස්සට ගිහිල්ලා මේ තියෙන මත දිහා බලනකොට පේනවා ඉන්ජන ඉන්ජති ඉන්ජන කියන පදේ අනුව තමයි ආනෙන්ජන ආනෙන්ජ කියන පදේ ඇවිල්ලා තියෙන්නේ ඒක අනිත් පැත්ත. ඉන්ජන කියලා කියන්නේ සැලෙනවා කියන එක. කම්පන වෙනවා. සැලෙන ගතිය තමයි ඉන්ජන කය සැලීමට සඳහන් කරන්නේ කාය ඉන්ජන කියලා. න ඉන්ජති කියන එක තමයි ආනෙන්ජති කියලා හැදිලා තියෙන්නේ. එතකොට මේ සැලීම්, කම්පන ගති, චපල ගති, වැනෙන සුළු ගති, හේතු වෙන ගති නැති කිරීමට සප්පාය වෙන සූත්‍රයක් තමයි. එනතම් විමුක්තියට, නිරෝධයට, නිබ්බිදාවට තුරු දෙන සූත්‍රයක් තමයි ධර්ම කොටස තමයි ආනෙන්ජ සප්පාය කියන මේ සඳහන් වෙන්නේ. ඒක දහල වශයෙන් හිතේ තියාගෙන අපි ඉදිරියට යන්. ඉතින් ඒක මේක මේ විදිහට හඳුල්ලා දෙන්න වෙන්නේ අටුවා යුගයේදී මේ ආනෙන්ජ කියන පදය විස්තර කරන්න හදන්නේ චතුත්ථ ධ්‍යාන සමාධි වශයෙන්. නමුත් අනෙකුත් සූත්‍රත් එක්ක කලපලා බලනකොට මේ ආනන්ද කියන පදේ එහෙම සමතයට සීමා වෙච්ච සමත මට්ටමකට එහා ගිය විපස්සනාට ගොඩක් නෑකම් කියන වචනයක් බව තේරෙනවා. ඒක නිසා මම මේ විවිධ මත තියෙන බවත් අපි මේ ආනෙන්ජ කියන පදය නොසලීම පිණිස ඒක නිකන් සාමාන්‍ය අපේ සිංහල ක්‍රමයට කියන අෂ්ටලෝක ධර්මයේ නොපෙනී නොසලීමට සප්පාය වෙන ධර්මයක් මේ කියන්න හදා. අෂ්ටලෝක ධර්මය අනුව සැලෙන, කම්පන වෙන, චංචල වෙන, වට හේතු වෙන ක්‍රමය ඉන්ජන කියලා කියන්නේ. අපි අඳන්නේ ආනිජ සප්පාය ධර්ම කාරණාවක් ඉදිරිපත් කරගන්නයි. ඉතින් මේ හඳුනා දීමයි ඊට පස්සේ ඒවම් මේ සුතං ඒකං සම්මයන් භගවා කියන එක බොහොම සූත්‍ර පිළිබඳව හදාරීමට පෙළඹිච්ච බොහෝ දෙනෙක් දන්න හඳුන්වා දීමක් ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවට ඉදිරිපත් කරනකොට හඳුන්වා දීමේ වාක්‍ය මෙහිමයි සඳහන් කරලා තියෙන්නේ. "ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන් ලදී." ඒ කියන්නේ සර්වචන්නාංශයට ගෞරව කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මේ බණ මේ යන්ත්‍රය රෙකෝඩ් කරලා ආය නැවත ඒක දුවනකොට ආනන්ද හම්සන්ගේ රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙලා නැවත ඒක දුවන වෙලාවේදී ආනන්ද සාංශ කියනවා මම විසින් මෙසේ අසලා දෙයි. ඒතං සමයං භගවා කුරුසු නිවිරති කම්මාස ධම්ම නාම කම්මාස ධම්මං නාම නිගමෝ මම මේ ආහන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ කුරු කියන නිගමේ කම්මාස ධම්ම නම් ගමේ ඉතින් මෙතන තමයි සතිපට්ඨාන සූත්‍රා කර සූත්‍රය දේශනා කරපු තැන. එහෙම නැත්නම් මානිදාන සූත්‍රය දේශනා කරපු තැන. ඉතින් මහානිදාන අටුවාවත් සත්‍යපට්ඨාන අටුවාවත් විස්තර කරනවා ඒ කුරු කියන නිගම නිගම කියන්නේ වෙළඳකමක් ඒකේ කම්මාස ධර්ම කියන ගමේ කුරු ප්‍රදේශයේ ගත කරයි කියලා මේ උත්තර කුරු උතුරු කුරු කියන එක හඳුන්වන්නේ ආර්ය සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත මිනිසුන් විසින් ගත කරන දැනටම සભ્ય ජීවිත ගත කරන දැනටම සදාචාර සම්පන්න මිනිස් කොටසක් හිටපු තනක් විදියටයි අටුවාවේක සඳහන් කරන්නේ. මේක සාමාන්‍ය බෞසුත දැනීම සඳහා මතක් කරනවා නම් මේක දිල්ලියට කිට්ටුව නව දිල්ලියට කිට්ටුව සන් ටවුන් කියලා දැන් අඳුනගෙන තිනවා. එතන තිබිලා තියෙනවා. එතන තියෙන්නේ මේ අග්‍රාවට ගිය කෙනෙක් දඹදිව වන්දනා යන කට්ටිය ඒ අග්‍රා කිට්ටුව මේ විශේෂයෙන්ම ටච් මහල් මන්දිරේ තියෙනවා ඒකම තියෙනවා ඒ රතු බලකොටුව කියලා මම විශාල මුස්ලිම් ඇත්තන් විසින් හදාගත්ත විශාල බලකොටුව ඒක හදලා තියෙන අමුතුම ගල්පතුරු జాතියකින් අන්නේ වගේම ගල්පතුරු జాතියක් මේ ඔය කියන ඔය අඳුරගෙන තියෙන කෞතුක ස්ථානයේ අඳුරලා තියෙනවා ඒක නේරුතුමා ජාතික කෞතුක වස්තුවක් වශයෙන් ඊටම වෙන් කරලා තියෙනවා. නමුත් තාම පන්සලක් හැදිලා නැහැ. උස්බිමක් වටේට නගරේ හොයාගෙන ගියත් එච්චර සුන්දර තැනක් නෙවෙයි ඒකට ඉතිරි ඉතිරිවත් වෙන දොරගාව තමයි නගරේ කුණු ගෙනත් දාන්නේ මිසු අසුචි පාරමේ නිකුත් කරන්න යන්නේ ඒ නිසා එතෙන් යනකොට උඩින් පැනගෙන යන්න තියෙන්නේ දැන් ඒ උඩ තියෙන ඊට මේ රාත්‍රියේට විවිධාකාර මිනිස්සු බොන කන මිනිස්සු ඇවිල්ලා ගත කරලා තියෙන ලකුණු පේන්න තියෙනවා. තිබුණු ගල් ලිපිය <clears throat> මේ වෙනකොට කෞතුකාගාරේ තියෙනවා කියලා කිව්වා. මේ හිමසේ මේ ලිපියක සෙලිපිය අයින් කරපු එකේ පාදම පේන්න තියෙනවා. අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශයේ දැනටත් ඉන්දියාවේ අගනගරයේ නවදිල්ලිය බවට පත් වෙලා තිනවා. එදත් මොම සස්වික මිනිස්සු හිටපු පළාතක්. ඒ නිසා සර්වචනාංශයේ දේශනා කරලා නිකන් පසුබිම එක බලනකොට පේන තියෙන්නේ ගැඹුරු ධර්ම දේශනා කිරීමේදී ਸਰවචනාංශේ පරිසරය තෝරලා තියෙනවා ඥානවන්ත මිනිස්සු ඉන්න තැනක තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඒ මට නමුත් එහෙම සූත්‍රයේම කිලින්ම සඳහන් කිරීමක් නැහැ. කෙසේ නමුත් මේ සූත්‍රය කියවගෙන යනකොට මේ ආනන්ද සප්පයි කියන වචනයත් එක බලනකොට ගැඹුරක් ඒ අටුවාචාරින් වහන්සලා කියන විදිහට මේ චතුත් අධ්‍යානය වගේ සමත මට්ටමක් නීටටි ගැඹුරක් තියෙන බව තේරෙනවා. අන්න ඒ පසුබිමේ කියන හඳුන්වා දීමේ ඉඳගෙන ਸਰවචනාංශයේ ගැඹුරට යන්න ඉස්සෙල්ලා ඒ පසුබිම සකස් කිරීමක් වශයෙන්, ගෙපල සකස් කිරීමක් වශයෙන් ඉස්සලාම භික්ෂුනාථට හඳුන්වා දෙනවා අනිච්ඡා භික්කවේ කාමා. මහන්නේ මේ කාමය එහෙම නැත්නම් මේ තණ්හාව එහෙම නැත්නම් මේ ඉඳුරම් පිනවීම බොහෝ ඇතිව නැති වෙන දෙයක් කවදාකවත් ස්ථිර සැපයක් ලබා දෙන එකක් මේක අනිත්‍ය ධර්මයක් ඇති වෙන්නේ නැති වෙන්නයි නමුත් ඒකට ඇලෙන කෙනා එහෙම නැත්නම් ඒකට බැඳි බැස ගන්න කෙනා ඒකේ ඇතිව නැති වෙන බව දකින්න ඒගොල්ලෝ හිතන්නේ දිගටම පවතින සැපක් කියලා නමුත් සර්වචනාංශගේ දැක්ම හැටියට ඒක අනිච්චාවත බික්ක බික්ක වේ කාම තුච්ඡා මෝස ධම්මා මායා මායාකතමේ තම්බික්කවේ බාලාලාපණං කියලා ඒ සරුවචනාංශයේ දකින්න හැටි කියනවා මේක තුච්චයි නිකන් හිස් දෙයක් කොම්බේ විතරයි තියෙන්නේ. අපි දැක්කොත් ගහක මැංගුස් කිඩියක් කිදිලා තියෙනවා. නමුත් එක පැත්තෙන් හාරගෙන ලේනේ කාලා තියෙනවා නම් gediya පේන්නේ බොහෝවත්ම සම්පූර්ණ විදියට නමුත් ඇතුලේ කඩලා බලනකොට පුස් එහෙම නැත්නම් ගහක් උත වැටලා තියෙන දියුල් ගෙඩි ටිකක් අපි අහුලගෙන ඉල්ල බලනකොට අලියෙක් ගිලලා මල පහ කරපෙවන පිටින් පේන්නේ නැහැ මොනම දෙයක්වත් ඇතුලේ ගිහලා බලනකොට දියුල පුස් එහෙම නැත්නම් තම්බි කුරුම්බ ගෙඩිය බීලා විසිකරාට පස්සේ කොම්බේ වේන තින බොහෝම ලස්සන තම්බිලි පාටට නමුත් ඇතුලේ හිස් අන්නේ හිස් කුහර ගතියට කොම්බ ගතියට කියන තුච්චා මෝස ධම්මා කියලා කියනවා බොහොම නැසෙන සුළු දේවල් හැබැයි සුළු වේලාවකට බොහෝම දිලිසෙනවා බොහෝම මේ නිකන් අහසේ පායන දේ තුනක් වගේ හරිම විචිත්‍රයි හරිම ලස්සනයි නමුත් යම් ඡායාවක් විතරයි මායාවක් විතරයි හීනයක් විතරයි ඒ මොහස ධර්ම මායාගතමේ තම්බිකමේ බාලාලාපන මේක මේ වගේ මිනිස්සු සිතට බඳ ගන්නා වූ ඇස් බඳුමක් බාලයන් ලව්වා ඒ කියන්නේ කාම දාස්කම් කරන බාලයෝ ලව්වා මේක මගේ කියවා ගන්න තරමේ ධර්මයක්. හරි ගැසලා තිබ්බහම දන්නේ නැති කෙනා ඒක බදාගෙන ඒක මගේ කියා ගන්න කිය අනිත්‍ය බව දන්නේ නැති නිසා ඒකේ තියෙන හිස් බව දන්නේ නැති නිසා ඒකේ තියෙන මැරෙන සුළු වෙනස් වෙන සුළු බව දන්නේ නැති නිසා ඒ ලබා ගන්න කෙනා අල්ලපු කෙනාට ළඟ ඉන්න කෙනාට අඳුර පානවා මේ කොටහ මගේ කියලා අන්නේ විදිහට බාලයල්ලව්ව මේක මගේ මේක මගේ කියවා ගන්නට තරමට ශක්තියක් තියෙන දෙයක් මේ කාමය ඒක නිසා මුද්‍රජාන සඳහන් කරතුනා මේ කාමය පසු කාලීනව ඒක දැනගන්නේ කොහොඳයි පසු කාලීන විතර කරලා තියෙනවා ඒ කාමය වස්තු කාම ක්ලේශ කාම කියලා දෙකකට ඒ සඳහා ආර්ථික විද්‍යාඥයා විශේෂඥා නැත්නම් දේශපාලනඥයා සමාජ විද්‍යාඥයා මේ කාමයේ ඇති කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ භෞතික දේවල් <clears throat> වස්තු කාම විදිහටයි සරුවචන්ජ හඳුරන්නේ වස්තු කියන්නේ කාම වස්තු ඇහැට ප්‍රිය උපදවන රූප කනට ප්‍රිය උපදවන ශබ්ද මෙතන ප්‍රිය කියන්නේ කාමයට බර ප්‍රියක් නාසයට කාම දනවන සුවඳ ජීවිත කාම දනවන රස කයට කාම දනවන සුඛභෝගී යාන වාහන ඇඳ පුතු කොට්ටමෙට්ට වගේ දේවල් මේවට කියනවා කාම වස්තු කියලා. ඉතින් කාම වස්තු මමයේ කියා ගන්න මගේ කියා ගන්න බාලාලාපනයක් තමයි ලෝකේ තියෙන්නේ. මට ආරයට වැඩිය තියෙනවා මරාට වැඩිය හොඳ එක තියෙනවා මගේ අම්මට තාත්තට නැති තරම්මයි ළඟ තියෙනවායි කියලා මේ මායාව මේ කොම්බේ මේ හිච්ච ද්‍රව්‍ය මගේ කියා ගන්නා ගතියකට උදව් කරන ඒ වස්තු වලට කියනවා කාම වස්තු කියන නැත්නම් වස්තු කාමය කියනවා. ඊට පස්සේ ඒ වස්තු පිළිබඳ තියෙන සංඥාව ක්ලේශ කාමයක් වශයෙන් දුහ බඳ බඳ පහර දෙනවා. ඒක හුඟක් වෙලාවට අත්දකින්නේ ඇත්තම කාමයේ කියන එක ක්ලේශ කාම වස්තු කාම කියලා බෙදලා හඳුනන්නේ මේ ආධ්‍යාත්මික පැත්තට බර වෙච්ච ඇත්ත විතරයි. ඒ බණ අහන්නේ නැති කාමයෙන්ම පටන් ගන්න කාමෙන් ඉවරණය කරාට ඒක විග්‍රහ කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒක කොටහ කඩාගෙන අනුන්ට වැඩිය මම ලොකුයි කියන ගත කරන ජීවිතයේ කෙලෙස කාම වස්තු කාම විග්‍රහයක් නැහැ. නමුත් ආගමික ධර්මයට යන කෙනාට මේ කාමයේ තියෙනා වූ බර තියෙන තන්දුක් තියෙන අපුර දැනගන්න නම් ඒක දෙවිදියකට පාර දෙනවා වස්තු කාම ක්ලේශ කාම වශයෙන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ වගේ තැනකට අපි එනකොට අපි හා සම්බන්ධ ඒ කාම වස්තුන් අපි අතහරින. අපි මේ කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග භෝග සම්පත්‍ය අතහරින. කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවටේ අතහරිනවා. එතකොට මේ ඥාතීන් වස්තු අතහැරීමක වස්තු කාමයේ අතහැරීමක් කරනවා. නමුත් මෙහැවිලා ඇත්තේ වහකට පස්සේ අරමුණට හිත තියන්න බෑ. ඒව පිළිවෙත මතකේ පහළ වෙනවා. ඒව පිළිබඳව සැලෙනවා. ඒව පිළිබඳව කල්පනා කරනවා. එතකොට පහර දෙන්නේ බැටකන්නේ වස්තුකාමෙන් නෙවෙයි ක්ලේශකාමෙන්. ඒ කෙලස් ලාටුව තමන් බැඳ බැඳිච්ච කිතේට නැවත නැවතත් නැවත නැවතත් හිතයක්. එතකොට අර gedare ඉන්නකම් කාම වස්තුන් එක ගත කරනකම් අපිට හිතෙනවා අනේ කවදද අපිට විවේකයක් හම්බෙන්නේ අනේ කවදද අපිට සීල රකින්න හම්බෙන්නේ අනේ කවදද අපිට භාවනා පිරිසක් එක්කින්න හම්බෙන්නේ අනේ කවදද අපිට භාවනා මධ්‍යස්ථානට යන්න කියලා ගෙදරින් ඉඳලා හිතෙනවා. ඉතින් ඇවිල්ලා අත් දෙක වහගත්ත ගමන් අර ගෙදර දාලා අපිට ආයෙනවා. මෙහාට පස්සේ ආයෙ අර ඒ කාමය එල්ලවෙලව පහර දෙන්න කොච්චරද කියනවනම් මේ සිල්ලඳ අරගෙන භාවනා ආසනයක ඉඳගෙන භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා හිතන්න තකන් වටින හිචිලිද මේ කියලා හිතන තරමට தත්ත්වේ පහත් කරන තරම් නොවන හිතවිලි රාශියක් එනවා. ඒවා මේ ඇඟට හැප්පෙන දේවල් නෙමෙයි. සංඥා මට්ටමේ තියෙන. ඒවට කියනවා ක්ලේශකාම කියලා. ඉතින් අර වස්තුකාමේ නම් උදැල්ලෙන් අයින් කරන්න පුළුවන්. සවලකින් හරි අයින් කරන්න පුළුවන්. ක්ලේශකාම අයින් කරන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් සෙල්ලමට හරි වස්තුකාමේ අතහැරලා තවදුරටත් ඉදිරියට යන්න යන කොටයි ක්ලේශකාමේ භයානකම් වෙන්නේ. වස්තුකාමයේ යෙදී ගත කරන තාක්කල් මේ ක්ලේශකාමයක් තේරෙන්නේ නැහැ. ක්ලේශකාමයේ ආවත් තේරෙන්නේ බොහොම හොඳ දෙයක් මට මේ දරුවන් පිළිබඳ වස්තු පිළිබඳව මැනික් මුතු මැනික් පිළිබඳව හැඟුම් බරකතියක් තියෙනවා කියලා ඒ ඒව ඉසිප වැළඳ ගනිමින් ඉඹ ගනිමින් ඉන්නවා. ඉතින් ඒක අසල්ලාසියොත් අගේ කරනවා. ඉතින් ආණ්ඩුවක් කියනවා ඒක හොඳයි කියලා. අපිට ආර්ථික විද්‍යාඥයෝ කියනවා. ඉතින් කවුරු කවුරුත් කියනවා. නමුත් මේ වගේ පිරිසක් තියා බලනකොට පේනවා ඒව විඳලා ඒ වගේ සාමාන්‍ය මිනිස්සුකගේ සාමාන්‍ය ඒක පුද්ගල ආදායම බැලුවොත් ඊට වැඩිය ටිකක් ඉස්සරහට කිය පිරිසක්. නමුත් ඒක බලනකොට තියෙනවා මේකේ කෙලවරක් කරන්න බෑ. ඒ නිසා අපිට මේ වස්තුවේ ඉඳලා එයින් එහාට යන්නත් බෑ. ඒක අර මේක මම මාගේ කියා ගන්න බාලාලාපනයක් තියෙන්නේ. ඒක ගලවන්න ගිය ගම අර වස්තුකාමෙන් අයින් කෙරුවට ක්ලේශකාමෙන් දෙන පහර දීම අත්දකින්නේ ඒ කාමයාගේ ආධිනව දැකලා ගලවන්න කිය කෙනා තමයි. ඉතින් ඒක නා දෙපැත්තකින් බැට ගන්නවා. එකක් තමයි මේ වස්තුව කාම වස්තුව අතහැරීම නිසා කායට දුකක් එනවා. අවශ්‍ය සැප පහසු ගන්න එක නැහැ. දැන් මේ වගේ තැනට ආවම රැට කන්න දෙන්නේ නැහැ. මෙතන ආවම ඒ ගෙදර තොරේ තියෙන ඔක්කොම පහසු ගන්න එක දෙන්නේ යන්තම් යැපෙන්න විතරයි. හැම වෙලේට එක පැත්තක දුක. දෙක එහෙම ඔක්කොමත් කරලා ඊට පස්සේ අර වස්තු ක්ලේශ කාමයේ ඇවිල්ලා බැට දෙන්න පටන් අරගත්තට පස්සේ බලාපොරොත්තු වෙන සැපක් සාන්තියක් දුකින් තොර වීමක් නමුත් ඒ ක්ලේශ කාමයේ බැට දෙන්න පටන් අරගත්තට පස්සේ මේ මනුස්සයාට පුදුමාකාර දෙලොක් අතර හිර වෙනවා. භවනා නොකර මේ සූසුළු විසලුත් කරනවා. මහා ලොකෝට අපිටත් අnder පාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගෙනාවද හම්බුණාද? කියලා අහන මොකද හම්බ වෙන්නේ මොකද්ද අන්තිමට මේකේ තියෙන භයානකම තේරුම් ගැනීම වගේ කවදාකවත් කෙනෙකුගේ තණ්හා වඩන්න මාන්න වඩන්න ආත්ම දෘෂ්ටි වඩන්න හේතු වෙන්නේ ඒක නැති කරන්න හේතු වෙන්නේ ඒක නිසා වස්තුකාම අතහැරියත් අපි දාණයෙන් කරන්නේ වස්තුකාම දාන අතහරන වස්තු වලට කියන දස දාන වස්තු කියලා. දස දාන වස්තු අතහැරියට ක්ලේශකාමේ පහර දෙන්න පටන් ගත්තා වෙනම කතාවක්. ඒ නිසා ඒ දෙකම දැනගන්නවා කියන එක වෙහෙස කරයි තමයි. ඒක සෑහෙන කැපකිරීමකින් තමයි තේරුම් ගන්න වෙන්නේ. නමුත් මේ තේරුම් ගැනීම අසත්පුරුෂයාට පේන්නේ කරදරයක්, අංගටොල්ලක්, අතපල්ලේ වැටිල්ලක්, තමන්න තරන්න ඕන තැනකට වැටිල්ලක් කියලා. සත්පුරුෂයාට තේරෙනවා හයිය හති තියෙන කාලේ ජීවිත ප්‍රථම යාමේදීම කලු කෙස්ටිෙද්දිම හොඳට ඉදුරම් ප්‍රණීතව තියෙද්දිම මේ වැඩේ කරගත්තා නම් කරගන්න පුළුවන් නම් ජීවිතේ පුරාවට ඒ පත්තුකාම ක්ලේශකාම අතහැරීමේ ආනිසංස විඳින්න පුළුවන්. ඒ නිසා ලෝකයේ කවදාකවත් හිතන්න අමාරුයි බහුජන මතය මේ වස්තුකාම ක්ලේශකාම දුරු කිරීමේ පෙර පෙරහැරට එකතු වෙයි. බහුජන මතය අනිවාර්යයෙන්ම වස්තුකාම ක්ලේශකාමේ වටිනාකම කිය කියා වස්තුකාමයෙන් කෙලෙසකාමයෙන් මේ කාලේ බේරෙන්නත් බෑ. බේරෙන්න හදන මිනිසුගේ මොලේ නරක වෙලා තියෙන්නේ. ඒ නිසා උසුළු උසුළු කරන මට්ටමක තියෙන්නේ. ඒක මේ බෞද්ධ රටවල් වල විතරක් නෙවෙයි බෞද්ධ රටවල් වලත් ඔච්චරයි කතාව. ඒක නිසා Taman තීරුම් ගන්න ඕනේ මේකෙදී හම්බ වෙන අත්දැකීම ලෝකේ ජනප්‍රිය අත්දැකීමක් නෙවෙයි. නමුත් සර්වචනාංශ වගේ උත්තරමන් වහන්සේලා ඒ කරන අයට ධෛර්ය පිණිස, සුතමේ ඥාන පිණිස, චින්තාමේ ඥාන පිණිස මේ වගේ ධර්ම දේශනා කරන නිසා සර්වචන් සඳහන් කරලා තියෙනවා. යේච ධිට ධම්මිකා කාම, යේච සම්ප්‍රායිකා කාම. මේ වස්තු කාම, ක්ලේශ කාම කියලා කොටස් දෙකකට කඩතයි. එකක් කාම වස්තු අනිත් කාම වස්තු පිළිබඳ තියෙන සංඥා. එනතර රූප ධර්ම, නාම ධර්ම කියලා දෙකකට කඩනවා. තව එකක් කඩන්න බලුවන් මේ ආත්මෙ මේ දැන් මම දැන් මෙතන ඉඳගෙන විඳින සැප. අත්විඳිය හැකි සැප. අනිත් එක තමයි මේ විදියට ඉඳලා ඊගාවාත්මෙදී යට මත්තට මට හම්බෙන සැප. අපි හිතුවොත් අපිට පරණ පිනකට සුවිප් එකක් හදුනායි කියලා ඉතින් ඉච්චර මෙච්චර සල්ලි ගන්න කම්පිට ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් දැන මේ මේක හැමදාම හම්බ වෙන්නේ නැහැ. හැමදාම සුවිප් හැදෙන්නේ නැහැ. ඒක නිසා දැනට හම්බුනාට මත්තට නැහැනේ. ඒක මේ වාසනාවට හම්බෙච්ච එකක් විතරයි. ඉතින් ඊට පස්සේ ඒ වගේ දෙයක් දිගට කරන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා මත්ත පිළිබඳව නාගතය පිළිබඳ දුකක් තියෙනවා. ඒ නිසා වස්තු වර්තමාන සැප අනාගත සැප කියලා දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ වගේම සඳහන් කර තිනවා ditta dhammika kama සංඥා සම්පරායිකා කාම සංඥා කියලා. වර්තමානයේ කාමයේ පිළිබඳ ඇති හැඟීම කියලා ගන්නවා. මෙවැනි ඒ කියන්නේ අරසාව මට මේ කාමවස්තු ටික මට මේ ටික මගේ බුද්ධියට හම්බෙන්නේ මට කවුරුත් මේකට කඩ තත තියන්න බෑ මේක මගේ සීමාව යටතේ තියෙන්නේ කියලා ඒක දැන් අපිට ලොකු බැංකු ගිණුමක් තියෙනවා නම් ලොකු ජීවිත රක්ෂණයක් තියෙනවා නම් එහෙනම් ලොකු ඉඩම් කඩම් යාන වාහන තියෙනවා නම් එහෙනම් ලොකු තනක රස්සාවක් කරලා මෙච්චර අර්ථ සාධක කරමුදල් තියෙනවා මෙච්චර පෙන්ෂන් තියෙනවා කියනවනම් එයාට හම්බ වෙනවා ඒ කාමයේ පිටවෙන හැඟීමක් මම ආරක්ෂිතයි කියලා නමුත් මට වෙනවා එතකොට මේ ජීවිතේ මේ විදියට මේම කාමයේ පිරවල සංඥා තිබුණට මම හරි හැටියට මේක යොදාගත්තේ නැත්නම් ඩාක්ටර් පිට දුන්න නැත්නම් මතු ආත්මේ බල්ලෙක් වේද ඌරෙක් වේද කියන්න බෑ කියලා මත්තට එන කාම සංඥා පිළිබඳවත් දැන් පිළීමක් ඇති කරනවා. ඒක නිසා සර්වචන සඳහන් කර තියෙනවා මේ කාමය මිනිස්යාට ඉස්පාසුවක් දෙන්න දෙන්නේ නැහැ හිතට. හැම වෙලාවෙම මේ දැවිල්ලක් තැවිල්ලක් ඇති කරනවා ඌන භාවයක් අතෘප්තිකර භාවයක් දාස භාවයක් ඇති කරනවා වර්තමානයේ හම්බුනොත් ඒක හෙට ගන්න හිතනවා හෙට තියනවා නමුත් දැන් නැත්තම් බඩගින්න දැනෙනවා ඒ නිසා මේ කාමයේ තියෙන වර්තමාන අනාගත වශයෙන් දෙකක් තියෙනවා සංඥා වශයෙන්ුත් ඒක දෙකක් තියෙනවා ඒක නිසා ලෝකායත විෂය හැමදාම නව නිෂ්පාදන හද හදා නව සමීකරණ හොය හොයා නව ක්‍රමවලට මේ කාම පිළිබඳව සහ කාම සංඥාව පිළිබඳව තහවුරුවක් ස්ථාවර භාවයක් ලබා ගැනීමටයි මේ පෙරලිය. ඒක තමයි මේ අධ්‍යාපන ක්‍රමය මේ යටිතල පාසුකම් සියලුම හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ යෙදී ඉන්න කෙනාට කාමේ සහ කාම සංඥා වැඩි වෙන්න වැඩි වෙන්න සතුටක් ඇති වුණාට මේ ਸਰවචනන්ද පෙන්වන්න දෙන විදිහට මේ කාම සංඥාවෙන් හෝ කාමයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනාට තමන් මේ තාක්කල් යම් යම් ක්‍රමවලට යම් යම් විදිවලට මේ කාමේ සහ කාම සංඥා වැඩුවද ඒ තාක් පශ්චාත්තාප වෙන්න වෙනවා. ඒ තාක් කනගාටු වෙන්න වෙනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් හොඳට බුදලිය තියෙන ඔක්කොම හම්බ කරගත්ත මිනිස්සෙකුට මරණය ගැන කල්පනා වෙන්නකොටම සහලවන්න ගන්නවා. දැන් මේ හම්බ කරපු දේවල් මරණයෙන් මත්තේ කොහොම යයිද? මගේ දරුවෝ මේවා රකීද? එහෙම නැත්නම් අප්‍රිය සම්භෝගයකට වැටෙයිද? එහෙම නැත්නම් මම මේවා හම්බකරන කරපු අසාධාරණ අධාර්මික ක්‍රම නිසා මම අපාගත වෙයි ආදි වශයෙන් හැම කෙනාටම වස්තුව තිබුණට ඒ හිතේ විවේකේ හිතේ වික්ෂිප්ත භාවයේ නැතිකම අනිවාර්යෙම නැහැ අනිවාර්යෙම නැහැ බොහෝ විට ඒක අනිත් පැත්ත තියෙනවා ඒක නිසා කාට හරි අවස්ථාවක් තියෙනවා නම් ඊර්ෂ්‍යා කරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඔය දාන කුවීරෙක් එක්ක අසාධාරණෙන් හම්බ කරුවට කමන්නේ පොඩ්ඩක් කතා කරලා බලන්න මේ මිනිස්සු මොන තරම් දුකේද කියලා ඒ වස්තුව නිසා මිනිස්සුන්ට කොච්චර පිළිල්ලකද තැවිල්ලකද කියලා ඒක තේරෙන්නේ මේ මිනිස්සුත් එක්ක කතා කරනවා. හිතෙන්න නම් අපිට අපේ අත පිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකේ මවන්නම් කියලානේ අපි Hindu කිය කිය ඉන්නේ. නමුත් අත පිට කාසිපණන් හොඳ හැටි තියෙන කෙනෙක් දැක්කලා පොඩ්ඩක් කතා කරලා බලන්න අපිට තරම්වත් බිම ඉඳගෙන ඉන්න බෑ. අපිට තරම්වත් බණකට භාවනාවට වෙලාව නැහැ. අපිට තරම්වත් හිතේ එකලාශයක් නැහැ. ඒ විසින් පුදුමාකාර එලීමක තැවීමක. ඒක නිසා අපේ හිතෙන් නම් මේ මිනිස්සු ආධාර්මිකයි කතා කරන්න හොඳ නැහැ කියලා. නමුත් ඇත්තටම ධර්මයේ තේරුම් ගන්න නම් ඒ තාමත්ම කාමවස්තු අඩු කෙනත් එක්කත් ඇසුරු කරන්න ඕනේ. වැඩි කෙනත් එක්කත් ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරලා බලනකොට තමයි Tamanට තේරෙන්නේ. ඒක පසුකාලීන විග්‍රහයක්. මේ මධ්‍යම පන්ති ඉපදිච්ච මිනිහට තමයි ධර්මයට වෙලාව හම්බ වෙන්නේ. උතාම ධන කුවේරයටත් ආර්ශ ප්‍රශ්නයක් තියෙනවා. පොදු පිරිසක් ඇති ඉන්න බෑ. මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා ඒගොල්ලෝ හෙලිකොප්ටර් වලින් යනවා. බිම යන්න බෑ. ඔය හෙලිකොප්ටර් යන්නේ පොහසත්කමට නෙමෙයි පයින් ගියොත් වෙඩි කන හින්දා. ඒ මිනිස්සු හරි සතුටුයි අපි වගේ පොළවේ ඇවිදින්න ඇවිදින්න බෑ. මොකද ගිහිල්ලා කොයි වෙලාවෙ වහදෙයි දන්නේ කොයි වෙලාවෙ මරයි දන්නේ කොයි වෙලාවෙ සැලසුම්කට ලක් වෙයි දන්නේ. ඒ නිසා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද කියලා ජෝබේ වික්‍රම සින්දුවක් කියන්නේ. ජෝබේ වික්‍රමනේ කවුද? ප්‍රෙඩිජිස්ලා. ඇයි තාත්තේ කියලා දෙනවද මේ උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද ඇත්තටම ප්‍රශ්නයක් මොකද පහලින් ගියොත් අපිට වගේ ඉන්න බෑ ඒ ධර්ම මේ කාමයේ පුතුම දැවිල්ලක් තවනවා ඉතින් ਸਰවචන්නාංශය ඒක සාරා සංක කල්පලක්ෂකේ දැක්කා මේ ජීවිතයේ රජ වෙලා ඉපදුනා ඉතින් හොඳටම කාමයේ භුක්ති විඳා ඊට පස්සේ සතර පෙර නිමිති දකින්නකොටම දැක්කා මේ ඔක්කොම තියෙද්දි උඹටත් දෙරෙක් වෙන්න වෙනවා, වයසට යන්න වෙනවා, ජරාවටපත් වෙනවා, අන්තිමට මල කඳක් වෙනවා. ඉතින් එහෙමනම් මේ කුමනටුම් කිලි කවට සිනාදා ලිපතිය කින මොළ ලිපතිය ලිප ගිනි මොළවන තෙක්දිය සැලියේ සැපයක් යයි කකුලුව දී කෙලිය කියලා ඒ ටික තේරෙනකොට මේක තියෙන භයානකම තේරෙනවා. ඒක තමයි උන්වහන්සේ මේ වගේ සූත්‍ර දේශනාවකට පාදම සකස් කරන වෙලාවේදී ඒ කාමයාගේ ආධිනව පෙන්නලා තමයි මේ කෙනෙකුගේ හිත ආධ්‍යාත්මික පැත්තට කුසල ඡන්දෙ පිටට නමා ගන්න. ඉතින් ඒ නිසා ඒ කොටස මේ කාමයාගේ ආධිනව සැලකීම යෝගාවචරය විසින් සත්පුරුෂය විතින් නිතරම තමන් විසින් කරගන්න දැනගන්න. ඒ මොකද හේතුව මේ කාම වස්තු සියල්ලෙන්ම තොර ජීවිතයක් අපිට කොහොමදක්වත් කරන්න බෑ. හොඳට මතක තියාගන්න අපිට මේ ජීවිතය පවත්වන්න අවශ්‍ය කරන ආ වූ චීවර පින්ඩපාත සීනාසන ගිලාන ප්‍රත්‍ය කියලා භික්ෂුන් වහන්සේට සිව්පස්සයක් තියෙනවා. ගිහියන්ගෙන් ගත්තොත් එහෙම Tamanට ඇඳුමක් නැතුව, කෑමක් නැතුව, ළඟින්ද ගියක් නැතුව, බෙහෙත් ටිකක් නැතුව කරන්න බෑ. ඊට පස්සේ ඒකේ හුඟක් වැඩි වුණාට පස්සේ ඒක කරන්නත් බෑ. එතකොට සුඛෝපභෝගීත්වයට යනවා පරිසර දූෂණයට වැටෙනවා පාරිභෝගිකත්වයට වැටෙනවා බය ඇති වෙනවා මේ දෙක මැද හොයපු එක එක්කත් ලෝකෙ ඇත්තෙත් නැහැ ප්‍රයෝජනේ සලකලා මට මෙච්චර යෝනේ කියලා මැද තේරුම් ගත කෙනෙකුත් නැහැ මේ අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපිට දැන් මේ තියෙන මානසික අසහනේ හරියට මේ මැද තේරිච්ච නැති නිසා එක්ක අපි නොතරම් වෙන විදිහට අදි සුඛෝපභෝගීත්වයට යනවා එහෙම නැත්නම් නොතරම් වෙන විදිහේ අදි අත්කිලමතාන යෝගයට යන්න නිසා නිතරම ශීපත් කරන්න ඕනේ. ඒ දෙක දිහා බලලා ඒ දෙකෙන් හම්බෙන ආදීනව සලකපු කෙනාට විතරයි මධ්‍යම ප්‍රතිපදාක වටිනාකම තේරෙන්නේ. නැවතත් මම ඒක මතක් කරනවා කවුරු හරි ජීවිතයේ කාමස්තුන් නැතිකම නිසා ඇති වෙන අත්කිලමතාන් යෝගය පිළිබඳ 100ට කොච්චරක් ඉගෙන ගත්තත් එයා කාමසුකල්ලිකාණ යෝගය ගැන දන්නේ නැත්නම් අන්දයි. ඒක ඇයි තේ. ඒ වගේම තමයි එක්කෙනෙක් කොච්චර කාමසුකල්ලි කාණියෝගේ දැනගත්තත් අත්තිකිලමතාණියෝගේ දැකලා නැත්නම් අත්දකලා නැත්නම් එයත් අන්දයි. එයාට මේ පැත්ත පේන්නේ නැහැ බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා මේ දෙකම දැනගන්න. එතනින් තමයි පටන් අරගත්තේ ධර්ම දේශනා බුදුරජාණන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසීවි තබ්බමානේ අන්ත දෙකක් තියෙනවා. බණ භාවනා කරන පැවිද්දා විසින් අතහැරිය යුතුයි. අතහරින්න බෑ අන්ත දෙක දන්නේ නැත්තම්. අපේ ජීවිතේ හැමදාම එක පැත්තකට බලන්න. එක්කෝ කාමසුකල්ලි කෝණ යන එකන අත්කිලමතාන යෝගය කරන යන එකන බැන බැන ඉන්නවා. අපෝ නිකන් අනවශ්‍ය ශරීර දුක් දී ගන්න ඕකම කරලා බෑ කියලා. අත්කිලමතාන යෝගයේ ඉන්න එකන කාමසුකල්ලි ඉන්න එකනට පුදුමා විදියට ගහන කරහනවා. මේ මිනිස්සු මේ කාම ලෝකයේ භයානකව දන්නේ නැතුව තාම කාමේ විඳින්න හදනවා කියන්නේ. මැදමාව තමයි. ඒ නිසා මට මාවත ගැන අවදියක් යෝගාවචරය තුළ තියෙන්න ඕන නිසා කාමයාගේ ආධිනව සැලකීම දෙපැත්තෙම කරන්න. අත්‍යකිමතන යෝගී හරහා සහ කාමසුඛාලිකාණ යෝගී හරහා ඒ නිසා පුදුජාන්ත කියනවා මේක වස්තු කාමයේ වුණත් ක්ලේශ කාමයේ වුණත් වර්තමානයේ වුණත් අනාගතයේ වුණත් වර්තමාන කාම සංඥා වුණත් අනාගත කාම සංඥා වුණත් මේ දෙකම මේ මේ මේ කාම ශේත්‍රයේම මාරදීයක් කියලා එහෙම නැත්නම් මායාගේ විශේෂය මාර විෂයම්. ඒක මාරයාට අයිති ශේස්ත්‍රය. ඒ වගේම මාරස්ස නිවාපෝ ඒක මාරයාගේ නිවහන. ඒ වගේම මාරස්ස ගෝචරෝ යාගේ කෙම්බිම. අපි ගෝචර භූමිය අපි මේකට ගිහිල්ලා මොනවා කරා මායාවේ පාෂයට අහුවෙලා තියෙන්නේ. නමුත් අපිට එයින් එහා යන්නත් බෑ. ඒ නිසා මෙතෙන්දී අඩුවෙන්ම පව කරගෙන අඩුවම මේවා පාවිච්චි කරලා අර පිටිමැස්පෙන් ගත කරොත් මාරයට අපිට කොක්ක ගහ ගන්න බැරි වෙනවා. ඕනට වැඩි අඩු කරන්න ගියොත් ශරීරේ වැටෙනවා, හිත වැටෙනවා. ඒ නිසා හරියට ප්‍රදේශය දැනගෙන පාවිච්චි කරන එක දැන් උදාහරණයකට කියනවා ඔය විශාකාම උපාසිකාව තමගේ පුතාට බන්දලා දෙන්න ඉස්සලා ඒ බමුණු ඇවිල්ලා පරීක්ෂා කරලා තියෙනවා මෙයා අරබෙල් වැසුන් දායකද කියලා. ඊට පස්සේ දැලි ගෑවිච්ච වළම්මුටි රාශියක් දීලා ගඟට පිටත් කරලා තියෙන හොදාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ විසාකාව කරලා තියෙන්නේ මම හිතන්නේ මට මතක විදිහට විසාකාව තමයි අර ගඟ තියෙන එක වතුර භාජනයක් අරගෙන ඒ භාජනයේට අර ඔක්කොම මැටි වලන් බලන් වල තිබුණ දැලි හොදලා හොදලා හොදලා ඒ වතුර හොඳටම මේ කුණු තෙල් කුණු වලින් පිරුණාට පස්සේ ඒක විසි කරලා තව වතුර එකක් අරගත්තලු. ඒ භාජනේ භාජනේ වතුරට ඔබ ඔබ ගහේදුවේ නැහැ. හේතුව නම් මුළු ගඟදියම කෙලසෙනවා. එයා වතුර භාජනයක් කරගත්තා. ඒකට හොදලා ඒක විසි කරලා තව භාජනයක් ගත්තා. තුන් හතර දරක් හොදනකොට භාජන ටික පිරිසිදුනා ගඟ කෙලෙසුවේ නෑ. ඒ කියන්නේ වතුර වතුර කොච්චර තිබුණත් පාවිච්චි කරන්න තමයි සීමාවක් ඇති. අර මහා ජලස්කන්ධේ කෙලසන්නේ. ඒ වගේ අපිට කොච්චර වස්තුව තිබුණත් අපි ඒකට ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒ මායя ඒ අපේ තියෙන හැම දුර්ලභකමක් කරාම මේ අපේ ජීවිතයට ඇඟිලි ගන්නවා. එහෙම නැත්නම් අපි ඉන්නේ මේ මාර පාෂයේ මේ මාර පාෂයෙන් ගැලවෙන්න නම් අපි ඉස්ලාම දැනගන්න ඕනේ මේකේ ඉන්නකොට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන ඇර අතිශෝක්තිය පිළිසෝ එහෙම නැත්නම් අත්කිලමතාන් යෝගය සඳහා යන්නේ නැතුව අන්න ඒ නිසා ਸਰවචනාංශයම සඳහන් කළා තියෙනවා මේ පාපක අකුසල ධර්ම කියන්නේ මේ කාමයට ඇති ආශාව පාපක අකුසල ධර්ම භාවනා කරන්න ගිය කෙනාට ওই පංච නීවරණ ධර්ම වශයෙන් ඒක හේවණල්ල එළියට එන්න පටන් ගන්නවා. පංච නීවරණ ධර්ම කියලා කියන්නේ ඇස් දෙක වහගත්තට පස්සේ අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඇස් දෙක වහගත්තට පස්සේ එකම අරමුණක හිත බඳින්න ගියාට පස්සේ ඒ හිකාරමුණක හිත පවත්තන දෙන්නේ නැතුව ඊට විරුද්ධව හිතේ පහළ වෙන චෛසික ධර්ම නිකම්. වෙන විදිහට කියන පංච නීවරණ ධර්ම කියලා කියන්නේ චෛතසික ධර්ම. ඇඟි හැපෙන මොකක්වත් නෙවෙයි. රූප ධර්ම මොකක්වත් නැහැ. ඒකේ තියෙන්නේ අවිද්‍ය අවිජ්ජාව කියලා කියන මාට කාමච්ඡන්දය, ව්‍යාපාදය. ඉතින් මේකදී සර්වඥයන් සඳහන් කරලා තියෙනවා අර විද්‍ය කාම ධර්ම, කාම ලෝකේ, කාම විෂය, කාම දෙය, කාම මේ නිවාපය නැත්නම් මාර්ධීය මානිවාපය අයින් කරන්න නම් අපි නීවරණයන්ගෙන් තොර වෙච්ච තැනකට වස්තුකාම ක්ලේශකාම දෙකෙන් තොර වෙච්ච තැනකට යන්න ඕනේ යන්න හදනකොට ඔය අපි අපි ජාව ව්‍යාපාදය මෙතන සඳහන් කරනවා සාරම්භ කියන වචනය එකට එක කියන එක අන්න ඒව නිසා යෝගාවචරය පෙළෙන. ඒක පෙළෙන්නේ යෝග භූමියටපත් වෙලා කමතහනක් අරගෙන මේක අරමුණක එක ඉරියව්වක ටිකක් වෙලා ඉඳ හදන කෙනාට. ඉතින් ඒකෙදී අපි බැලුවොත් මේ වගේ පිරිසක් අරගෙන ඒ පිටිසේ සමහරුන්ට අනිකත් අනිකත්ගේ බැල්මෙන් බලනකොට ඒගොල්ලන්ට ඉඳගෙන ඉන්න පුළුවන් වගේ පේන. මට බෑ. මට මම නලියන. ඒ අතෝ හරියට නිකන් අකාරවණකම තියා ඉන්න වගේ පේනවා මට බෑ. මගේ හිත හැම වෙලාවෙම නටනවායි කියලා බලනකොට හැම කෙනාම ඒකයි හිත හිතලා තියෙන්නේ. අනික කෙනා හොඳයි කියලා හැම කෙනාම හිතනවා. බලන්න එක එකකින් කතා කළාම හැම එකකටම පේන තියෙන එක ඉරියවක ඉන්න බෑ කඩිගාය. ඒ කාර්මොනේ හිතාන ඉන්න බෑ ඉන්න කාර්මොනක හිත තියෙන්න බෑ ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ හිත ගන්නකොට පයි. මේක පිළිගන්න කිසිම කෙනෙක් ලෑස්ති නැහැ. මේ අරමුණක හිත පවත්තන්න බැරි ගැතිය හැම කෙනාම හිතන්නේ මගේ දෝෂයක් මගේ හිල් නැතිකම මගේ කාලකන්නිකම මගේ නැති බැරිකම කියලා. නමුත් ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න කිසිම එකෙක් නැහැ මේකේ. එimhe ඉඳගත්ත ගමන් නිවන් දකින්න කෙනෙක් නැහැ. ඒක නිසා ඔය භාවනා කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට බණ අහනකොට තේරෙනවා මේ කාම ලෝකෙන් උඩට යන්න හදනකොට අපි මේ මේ මේ ලෝකේ ඉඳලා වැලිකටයක් උස්සන්න ගියත් ගලක් උස්සන්න ගියත් මොන දේ උස්සන්න ගියත් මේ ගුරුත්වාකර්ෂණය අපිට විරුද්ධව වැඩ කරනවා. ඒක මේ ගුරුත්වාකර්ෂණය කියන එක පොහසතාට අඩුයි දුප්පතාට වැඩි වතුරට අඩුයි ඝනද්‍රව්‍ය වලට අඩුයි කියලා මොනම දෙයක්වත් නැහැ මේ පොළොවට ඇද බැඳ ගන්න ගතියක් වෘත්ති තියෙන. ඒ වාගේම තමයි මේ මාර දෙයියේ මාර විශේෂයි මේ කාමයට ඇද බැඳ ගන්න ගතිය තේරෙන්නේ ඒ විශේෂ ඉක්මවල ගිහිල්ලා හිත නීවරණයෙන් තොර කරන්න ගිය දවසේ අපි මෙතෙක් කල් කරපු හැම දක්ෂකමක්ම අපිට අවශ්‍ය පිටට හිටිනවා. ඉතින් ඒක නිසා ඒකේ තියෙන භයානකම තමයි ඒ පිළිබඳව හැම කෙනාම පුද්ගලිකව පශ්චාත්තාප ඒ පුද්ගලිකව පශ්චාත්තාප වෙන්නේ නොදැනුවත්කම නිසායි අයෝනිසෝ මනසිකාරේ නිසායි එනිසා සරුවචන්සේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මම කරනකොටත් මටත් ওই ටිකම තමයි යම් කිසි කෙනෙක් ඒ කාමවිෂය ඉක්මනට හදනවා නම් හැම කෙනාටම මේ ගුරුත්වාකර්ෂණය මේ පොළවේ ඉඳලා 76ක් විතර උඩට යනකම් ඉතාම තදින් බලපාන. ඉතින් මුස්සන්න නම් මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතෙන්දී එන ඒ වෙහෙස, එතෙන්දී එන දුෂ්කරතාවය ඒ පුද්ගලිකව අරගත්තොත් මම මාගේ කියාගත්තොත් ඒ මනුස්සයා කාලකන්ණි ඉච්ඡා බංකතරපත්ත්‍ච්ච භාවනා අතහැරලා යන කෙනෙක් වඩපත් වෙනවා. නමුත් ਸਰවඥයන් සඳහන් කරන එක මගේ කියාගන්න එපා. මේක මගේ ආත්මේ කරගන්න එපා. මේ පොළවේ තියෙන දේ කුස්සන්න අමාරුයි වගේ මේ කාම ලෝකෙන් එළියට යනවට මාර දෙයියෙන් එළියට යනවා මාරය මොන විදියෙන්වත් උදව් කරන්නේ. හැම වෙලාවෙම ඇදබැඳ තපා ගන්නවා. ඒතියෙදි ඒ බව දැනගෙනත් දිගට බණ භාවනා කෙරුවේ නැත්නම් කවදාකවත් පශ්චාත්තාප වෙන කෙනාට හෝ උත්සාහ නොකරන කෙනාට මේකෙන් ගැලවෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ හරහා ඒ කාරණාව කියලා දීලා දිගට භාවනා කරගෙන යාම සඳහා සර්වතන්දන කුදුම සත්පුරුෂ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කියලා දෙන්න වෙනවා දුක්ඛලිකව ගන්නත් එපා පරිතුණයි කියලා අතහරින්නත් එපා නැවත නැවතත් කරලා කරලා තමයි මේකෙන් ගොඩේ ඉන්න තියෙන නිසා මේ අවිද්‍යාව ව්‍යාපාදය මේ සාරම්භේ සාරම්භ කියලා කියන්නේ ගැටුම එකිනෙකට ගැටෙන ගතිය ඒ ගැටෙන හැම වෙලාවෙම අපි තමන්ගේ භාවනා කරන යනකොට මොනවා හරි දෙයකින් අපිට අනතුරක් කරදරයක් අකටුලක් ආවොත් අපි හිතන්නේ මේක අසවලා කරපු එකක්. අසවල් දේ නිසා වෙච්ච එකක්. මේ ඍතුගුණේ හොඳ නිසා වෙච්ච එකක්. බාහිරින් මේකට හේතු හොයනවා. කිසියම් කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ භාවනා කරනකොට පැමිණෙන බාධාව තමයි මේ Taman ඉස්සර කරපු කර්මානුරූපව මතුවෙන එකක් කියලා තේරුම් ගන්නේ අන්තිමට. එතකම්ම හිතන්නේ නෑ නෑ මේකට සැලසුම් කෙරුවට මේක නැති කරගන්න තිබ්බා. මේක මේ සැලසුමේ දෝෂේ, සමීකරණේ දෝෂයක්, එහෙම නැත්නම් මේ අසවලාගේ දෝෂය කියලා අපි හැම වෙලාවෙදිම ගැටෙන්නේ මේ හේ දේවල් සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පාදය අනුවයි. දේවල් සිද්ධ වෙන්නේ ඉදප්පච්චේතාවය අනුවයි අදාළ හේතු ඇතුවයි. කොච්චර සැලසුම් කරත් යම් ප්‍රමාණයක බාධාවල් ටිකක් එනවා. මේ බාධාවල් තියෙද්දිම මේක දිගට කරන මනුස්සයා තමයි යෝගාවචරය කියලා කියන්නේ යෝගේ යෝග වෙනවා කියන්නේ. එමෙ නැති කෙනාට කියන්නේ භෝගී පුද්ගලයි කියලා. භෝගී පුද්ගලයි කියලා කියන්නේ වහාම අතහැරලා කියලා කන්න බොන්න භෝග සම්පත්‍ය වලට යනවා. යෝගී භෝගී කියලා જાති දෙකක් ඉන්නවා මේ ලෝකේ. ඒ වැඩි හරියක් භෝගී. බොහොම කලාතුරකින් තමයි යෝගී වෙන්නේ. යෝගී අනේකනාට අපේ හිතන තරම් පහසුවක් නෙමෙයි තියෙන්නේ. එන්නේ අහස්කම තියෙන නිසා යම් කිසි කෙනෙක් ආර්ය ශාවකේ මේකේ අනතුරු දැනගෙන ලේසියට පහසුවට භෝගී වුණාට ඒකේ තියෙන අනතුරු දැනගෙන ඒකේන මේ කාම දෙයියෙන් මාර දෙයියෙන් මාර රාජ්‍යෙන් මාර ගෝචරින් ඉවත් වෙන්න කටයුතු කරන්නේ නැත්නම් තමයි ਸਰවචනසේ ආමන්ත්‍රණය කරන්නේ ਸਰවචනසේගේ එමතුම තියෙන්නේ ඒ ගිය කෙනාන් තමයි චරවචනාංශේ ඵලයන් කියලා කියන්නේ යන්නේ නැහැ. හරි අමාරු කලාතුරකින් තමයි දැනක මේ මේ කාමයේ අතහැරපම් කියලා කියන්නේ කියලා. නැත්නම් පෙන්ලා දෙනවා කාමයේ හිටියොත් මෙන්න මේ ආධිනව තියෙනවා. අතහැරලා යන ක්‍රමයකුත් තියෙනවා. ඊට පස්සේ ධර්මයේ දේශනා කරලා පස්සේ සුව කැමැත්තෙන් කාම ලෝකේ අතහැරලා මේකට එන කෙනාට පමණයි උන්වහන්සේ මේ කුරුසු කම්මාස ධම්මං නාමනිකමෝ කියන තැනක ඉඳලා ඥානවන්ත මිනිස්සුන්ට කල්පන ධර්මයක් දේශනා කරන්නේ Taman විසින් ඒ විනිශ්චය ගත කෙනා. ඒ විනිශ්චය අපි හිතනවා අපිට යම් දවසක මේ භාවනා ජීවිතයේ හොඳක් හරි පැත්තක් දැක්කට පස්සේ ඔක්කොටම කියලා දෙන්න හිතෙනවා. කිට්ටුවන්ට නෑ ඉන්න දන්න කියන අතට කවදාකවත් අපි හිතන දේ වෙන්නේ අපි හිතනට ඉතාම අඩු පිරිසක් තමයි මේ ධර්මය අහුම්කම් දන්නත් හේතු වෙන්නේ. මම දන්නවා වැඩි පිරිසක් මේවා කියන්න ගිහිල්ලා තරහ වෙනවා කිව්වා. එහෙම වෙනකොට මේ සූත්‍රයක් නකදාල නැහැ. නමුත් ඒ වගේ අදාළ නැති මිනිස්සුන්ට ඒවා කියන්න ගියාම කියන මනුස්සයට අකුසල් සිද්ධ වෙනවා ධර්ම අගෞරවය නිසා. ධර්ම ගෞරවය කියලා කියන්නේ අහන්න ධර්මයට ගරු කරන ධර්මයට නැමිච්ච කෙනාට ධර්මය කියලා දෙනකොට ධර්ම ගෞරවයක් තියෙනවා. නොදන්න කැමැති නැති එකට උසලු විසලු කරන. ඒක ලෑස්ති නැති මිනිස්සෙකුට ඒක කියන්න දෙනවා නම් ඒක මොහින්නව කලයකට වතුරක් කරන්න හදනවා වගේ උතුරජන්නාංශේ බොහෝමත්ම තදබල විදිහට කතා කරලා තියෙනවා. ඒ වගේ තැන්වල මේ ධර්මයේ කියන්න එපයි කියලා. ඉතින් හිතෙනවා ඇති ඒක මේ ඒ වගේ වැරදි වැඩ කරන ඊටාම පහත් කුලේ නැත්තම් පහත් භාවනා මට්ටමක් පහත් දැනුමක් ඇති කෙනෙක් කියලා. සරුවචනන්ස වැඩ ඉන කාලෙම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දවසක් විවේකයේ පිටස කැලේ ගහක් මුල භාවනා කර කර ඉන්නේ. භාවනා කරනකොට ඒ කැලේ හිතලා තියෙනවා මුව වැද්දෙක්. හරියට එල්ලේ බලලා මුවාට විද්දා. විද්දට පස්සේ මුවා ඊය කාගෙන දුවනවා. ඒක වැද්ද දන්නවා. එයා ඊට පස්සේ අර කුරපාර දිගේ, ලේපාර දිගේ එලවනවා. දැන් හොඳට පස්සේ එලවගෙන යනකොට ගහක් අයිනේ හාමුදුර කෙනෙක් ඉන්නවා දැක්කා වැද්දා. වැද්ද දුවගෙන ගිහිල්ලා හුවා මේ සාරිපුත්‍ර සාන්ති භාවනා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ හරිය මුවෙක් දුවනවා දැක්කද කියලා. සාරිපුත්‍ර සාන්ති ඇස් දෙක වහලා ඒ මනසින් උපාසක මහන්තයා පොට්ටක් උතන වාඩි වෙන්න කියලා ඒ අර මුව වැද්දට බණ කියන්න පටන් ගත්තා. සාරිපුත් සරුවචනාංශයේ සවැත්නුවර ජේතවනාරාමයේ ඉඳලා බලනකොට මේ මොහොවැද්දෙකුට අහිංසාව පිළිබඳවයි මෛත්‍රී පාඩමයි උගන්වන්න හදනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. බුදුරජාණන්සේ කතා කරලා කියනවා සාරිපුත්‍රයේ මොහොවැද්දට යන්න. එහෙම නැත්නම් උඹ ඊපාර කන්නේ උඹ ඊකාට. මොකද මේ මිනිස්සයා ඉන්නේ අර ලේ පිට දුවන මොහා අල්ල ගන්න තත බල කාම ආසාවේ. මේ මිනිස්සයාට මේ මෛත්‍රිය කතා කරන්නේ ඔබ ගැන බලාගනි, මෝ ගැන බලන්න එපයි කියලා කියන බණ ධර්මය අගෞරව කිරීම. ඒක නිසා හොඳට සංවේගය පිටව ගන්න පිටව ගන්න ඕනේ. ක්ෂණ සම්පත්තිය කියලා කාමයන් ආදීනව දැනගෙන කාමෙන් වෙන්වීමට කටයුතු කරන පිරිසක් එක්ක අපිට ගත කරන්න හම්බ වෙනවා නම් ජීවිතේ මම හිතන්නේ ඊට වැඩිය වාසනාවන්ත ජීවිතයක් අපිට තියෙනවා. නමුත් ඒ තියෙදි කවුරු හරි මේ අනෙක් කෙනා මේ පැත්තට ගණ්ඩ දඟලුවොත් මම හිතනවා ඒක ඉතින් කිරි කලෙයි ගොම කඳුලයි තමයි. ඔය මට මතකයි මේ මැලේසියාවේ වැඩ කරපු ඒ කේසී ධම්මනන්ද හඳු ලොකු සේවයක් කරා. ඒ රටේ බෞද්ධ විශ්වවිද්‍යාල හදලා බෞද්ධ මේ උපාධි දීලා මැලේසියානු රටේ බෞද්ධ රටක ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට කියවන්ත මම නිසා මම මෙච්චර වැඩ කරාට එකම මිනිස්සෙක්වත් බුද්ධ ධර්මයට අරගෙන නැහැ කියලා. කවම දවසකත් මම බණක් කියලා නැහැ කාටවත් එන්න අපේ ආගමට කියලා. එන්න මිනිහ එනවා. ඒක මේ ස්වාමීන් වහන්සේ කියපු නිසා නෙවෙයි. ස්වාමීන් වහන්සේ ඒක සුසු පරිසරයකස් කරා ඒ සංස්කෘත මම ඉතාම ආඩම්බරෙන් කතා කරලා කියනවා මගේ මේ මේසා විශාල ඕගොල්ලෝ හිතන මේ ජාතික මට්ටමේ වැඩ පිළිවෙල නිසා මම කවදාවත් කිසි කෙනෙක් හරවගෙන නැහැ මේක තියෙන බුද්ධ ධර්ම විතර අනිත හැම එකේම කියන්න දැති හරේකුත් නැහැ හුස්සක් තියෙන්නේ වැඩිම අපේ ආගමට එන්න ඔය ආගම ම්ලේච්ඡයි යෝගට ගිය සදාකාලික අපායට යන අපේ ආගමට ආවත් අම්මෝ සර්බලධාරි දෙවියන්ාතිගේ දකුණු පැත්තේ ගිහිල්ලා උපදින්නේ සදාකාලික සැපයකටපත් වෙනවා. මටත් හරෝපු කෙනාට කෙලින්ම දිවි ලෝකෙට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. ඉතින් මේ මිනිස්සු උද්දී ඉඳලා හැන්ද වෙනකන් නවවිදිනා දුක් විඳගෙන පිරිස හරවන්න හදනවා. බුදුසසුන කතාකත් ඒ වැඩේ කරලා නැහැ. එතන නිතරම කිව්වේ ඥානවන්තයාට තේරෙනවා මේ කාමයේ ආධිනව බුද්ධ ධර්ම වෙනසලා පෙන්වලා දිනවා කාමයේ ආධිනවේ ගලවගෙන ධ්‍යාන විපස්සනා කරන හැටි ඇසත්තෝ රූප දකිත්වා ඥානවන්තේන ධර්මේ වැටේවා කියලා උන්වහන්සේ පෙන්ලා දෙනවා මිසක් මේ අද බුද්ධඝකාරිනේ තියෙන උණගාය බුදුහාමරණ තිබුණේ අර කටි කට්ටිය මේකට ගණ්ඩායි වැඩි කට්ටිය මේක ගන්න අර පන්සලට යන කට්ටිය මේකට ගින්න ගණ්ඩායි මේ උත්සවයට ලක්ෂයක් එකතු කරන්නයි ඒව මොනවාක්වත් තිබිලා නැහැ ඒකෙන් වෙන්නේ මොකද්ද මේ වගේ මේ සාරය අවශ්‍ය කරන බුදුසසුනගේ දේශනාව මොකද්ද එකකින් ඔද්දල් වෙන්න පටන් එනිසා භාවනා කරන එකනා හොඳට මතක තියාගෙන තමන් ඒ කාණ යන ගමනේදී භාවනා කරලා මේ ඉන්ජන කියලා කියන කාමෙට කාමයේ තියෙන මිනිහා සැලෙනවා කාමයේ තියෙන මිනිහට එක තැනක ඉන්න බෑ ඒ මොකද කාමයෙන් කරන්නේම රූප වහවහ මාරුවෙට දෙන්න ඕනේ. ශබ්ද වහවහ මාරුවෙට දෙන්න ඕනේ. ගන්ධ જાති අලුත් කරන්න ඕනේ. රස જાතිය දවසින් දවස වෙනස් කරන්න ඕනේ. සැප පහසුකම් වෙනස් කරන්න ඕනේ. ඒ හැම කිරීමක් නිසාම කම්පන චංචල චපල බවක් හැමතියි. ආනෙන්ජ කියලා කියන්නේ ඒකේ තියෙන වෙහෙස දැකලා ඒක මේ ලාමකයෙන්ගේ බාලයෙන්ගේ වැඩක්. මම නොසලන තැනට යන්න ඕනේ කියලා මේ දෙක තේරුම් අරගත්තට පස්සේ තේරුම් ගන්නේ විශාල කාලයක් අපි සංසාරේ හැතිරෙන්න ඕනේ ඊට පස්සේ පුත්‍රයන්ාන්සේ කියලා දුන්නාට පස්සේ ඒක නා උත්සාහ කරනවා කාමී ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරලා යහපත් අන්නේ වගේ අදහසක් ඇති වුණොත් යම් සුතවන්ත ආර්ය ශාවකයෙකුට ඒ උත්සාහ ඒ පුද්ගලයා මේ කාම ලෝකයේ ඇසුරු කිරීමෙන් ඇති වුණා වූ මේ කාම ඡන්දේ මේ ව්‍යාපාදේ මේ සාරම්භයේ එකිනෙකාට එක එක එකට එක කියන ගතිය නැතිකරන්න කරන භාවනාවේදී ඒ පුද්ගලයාට ඇති වෙන පළමුවෙනි මට්ටම තමයි ඒ කාම ලෝකයේ කාමච්ඡන්දාදී පංච නිවන ධර්මෝණින් පොඩ්ඩක් එහෙම වෙලා අරමුණේ හිත හිටින ගතිය. අරමුණක කියන්නේ එක දිගට තමන් ගත්ත මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන් ගතිය. ඒ පවත්වන්න පුළුවන් ගතිය වැඩි කිරීම සඳහා එවැනි පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. ලෝකයට බැරි වුණාට අපිට පුළුවන් කියන හැඟීමක් ඇති වෙයි කටයුතු කරන්න පටන් අරගත්තොත් එයා දවසින් දවස දවසින් දවස ඒ නීවරණ නැති ධර්මයේ සූර භාවය අත්දකින්නවා. හුඟ දෙනෙක් ඒක අත්දකින්නේ පරියන්කේ. ඊට පස්සේ මේ ආනෙන්ජ ඉන්ජන ඉන්ජන කියන්නේ කම්පන චංචල ආනෙන්ජ කියන කම්පන චංචල නැතිකම තේරුම් ගන්න පුළුවන් පුංචි ඉංගියක් භවනා ලෝකේ අපිට අත්දැක ගන්න පුළුවන් නිතර සිද්ධ වෙන යම් වෙලාවක අපි ආනාපාන සතිය වගේ මූල කර්මත්තාන කීත පවත්තලා කොයි වෙලාවක හරි හිත කාමයට චාමච්ඡන්දෙට ගියොත් ආපහු අරමුණට එන්නකොට ගස්සලා දානවා. ඒකට තමයි ඉන්ජන කියලා කියන්නේ අන්න ඒකට. අරමුණේ යනකම් බොහෝම සාන්තව ඉන්නවා. අරමුණෙන් පිට ගිය ගමන් ආපහු අරමුණට එන්නේ පොල්ලලා ගස්සලා අකුණු විදුනා වගේ අතපය ගස්සගෙන කම්පන චංචල වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඉතින් තේරෙන්න පටන් අර ගන්නවා. ඒ කම්පන චංචල වෙන්නේ ඉස්සරලා හිත නොසැලෙන අඩියට උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ ඒකෝදි භාගයකට පත්ලා තිබිලා තියෙනවා. එකලස් භාවයකට ඒකට කියනවා ඒකාග්‍ර කියලා. নানা ආකාර අරමුණු વિશે පරිණ ගතිය නෑ ඒක අරමුණක. නමුත් අර සංසාරගත පුරුද්දට එහෙම නැත්නම් තියෙන චපල ගතියට ඒ හිතේ ඒක වේගට යනවා ඉඳපු ගම කාම අරමුණකට නැත්නම් කාම සංකල්පයකට මේ ඒ කියන්නේ කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප චපලයි පැත්තකට හැරෙනවා. මේ හැරවිච්ච ගමන් ආපව යෝගාවචර අරමුණට එනකොට ගැස්සිලා තමයි ගෙනත් දාන්නේ. ඒක හුඟ දෙනෙක් පළවෙනි වතාවට අරමුණ කීකරු කර ගන්නකොට එහෙම නැත්නම් පරියන්කේ මුලදී අරමුණට නැමීකන යනකොට මේ කංච කම්පන චංචල ගතිය ඇති කරන්න පටන් ගන්නවා. ඒක බොහෝ විට යෝගාවචරයට තේරෙන්නේ ඇයි මේ ලස්සනට අරමුණ දිග ගිලක පාට ගස්සලා දාන්නේ කියලා. ඉතින් ඒ මූල කර්මස්ථානේ ඉන්න ගමන් අරමුණෙන් හිත පිට ගියාම ආපහු ඩොක්කක් කරලා බර උඩ කිනක් දානවා වගේ ඇති කරන මේ කම්පන චංචල ටික පටිසම්භිදා මාර්ගයේ ඒක කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නිර්මාණයක් නැත්නම් රචනයක් කියලා. ඒකදී පුදුමාකාර චක්‍ර රාශියකින් සාරිපුත්‍ර ස්වාමීන් පෙන්නනවා ආස්වාසේ හිත පිටවන්නේ මේ ආස්වාසේ හිත පිටවාගෙන ඉන්න යෝගාවචරයාගේ හිත ප්‍රස්වාස විශේෂයි සලුනොත් ඉංජති චංච කම්පති චලති. හිත සැලෙයි කම්පණයටපත් වෙයි සසල වෙයි. ප්‍රශ්වාසයේ හිත පවත්තන්නේ මේ ප්‍රශ්වාසයේ හිත පවත්තාගෙන යන යෝගාවචරයගේ හිත ආශ්වාස විසේ හැසිරුණොත් ගියොත් පිට ගියොත් ඉංජති චංච කම්පති චලති. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත්තන කෙනාට කාමරවණට ගියොත් ඉංජන චංචල ඇති වෙනවා. ආශල් ප්‍රසාතේ භාවනා කරන එකනට ද්වේෂය පහළ වුණොත් ඉන්ජන චංචලකම් පහළ කරනවා. ආශල් ප්‍රසාතේ හිත පාත්තන එකනට නිදිමත ගතියක් අහවුනොත් මේ තීන විද්‍යාව අප එනකොට ගසලා දානවා. ආශස් ප්‍රසාතේ හිත පාත්තන එකනට අතීතය කල්පනාවක් ආවොත් අතීත අනුධාවන හිතක් ගසලා දානවා. අතීත ආනපාන සති භාවනා කරන අනාගත හිතවිල්ලක් ආවොත් ගහලා දානවා. ආනපන සති භාවනා කරනකොට සැකයක් පහළ වුණොත් මේ ටික ලස්සනට චක්‍රාකාරයෙන් මේ හරියම ලස්සන ක්‍රමයකට අපි තීරවාදී පෙන්වන්නේ කල යුත්ත නම් මේකයි කල යුත්ත නම් ආස්වාසලාදී ආස්වාස හිත ප්‍රසවාසලාදී ප්‍රසවාස හිත වම දකුණ කරනලාදී වමේ හිත දකුණ තියනදී දකුණ හිත කියලා තමයි හරියට දැනගන්න ඕනේ මෙතන අරමුණ පැවැත්විය යුතු තැන. ඒක යෝගාචර පිටකෙනෙක් උදව් කරන්නේ නැහැ. මතුවෙන මතුවෙන අරමුණේ හිත පවත්තන. එහෙම නම් එහෙම හිත පවත්තන්න මානසිකාරය යෙදුවට මානසිකාරය තමයි ආයෝනිසෝ වෙලා. එයාට ඕන රුචියට මේක සිද්ධ වෙන්නේ තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ ටික වේලාවක් එක දිගට යනකොට අරමුණ නීරස වීම නිසා තමන් භාවනා කරගෙන යන අරමුණේ වඩා කාමයේ කියලා කියන්නේ විවිධ අරමුණු රස විඳීම. දැන් අපි මුළු භාවනාවෙම කරන්නේ නෑ ඒවට යන්න දෙන්නේ හරියට දෙවටක් දිගේ හරක් රංචුවක් එලවගෙන යනවා වගේ එකම අරමුණක් දිගේම යන්න හදනවා මුලදී හොඳයි ටික වේලාවක් ගිහලා අරමුණ එකම වෙලා නැවතටත් තිරයකට යනකොට ඒ අරමුණ વિશે නීරසකම පහළ වෙනවා ඒකාකාරීකම පහළ වෙනවා ඒකෙන් මේ රසගෙන දෙන්න නැති ගතිය නැති වෙලා යනවා එතකොට හිත හීනෝලෙන් අඟට නොදැනී ආශාසෙලාදී ප්‍රසාසෙ ගැන හිතනවා. ආශාසෙලාදී ඊය ගැන හිතනවා. ආශාසෙලාදී හෙට ගැන හිතනවා. මේ හැම එකකින්ම හිත ඉංජති, කම්පති, චලති මෙන්න මේ වචන තුනක් හතරක් එකකින් සාරිපුත්‍ර සාංශයේ මේ භාවනා කරන කෙනෙකුට මතුවිය හැකි සෑම කරදරයක්ම සෑම බාධාවක්ම නම් කරලා ඒ බාධාවට කියොත් මේ ඉංජන ඇති වෙන බව. සැලෙන බව ඇති වෙන බවත් යම් වෙලාවක අරමුණ දිගේ මේ යට පටන් අරගත්තොත් මේ ඉන්ජන නැති ආනෙන්ජ භාවයට එහෙම නැත්නම් හිත තැම්පත් වෙන, කය තැම්පත් වෙන, අරමුණ තැම්පත් වෙන ගතිය තියෙනවා. ඉතින් මේක මම අර කලින් කීප එකමයි නැවත මතක් කරන්නේ ඒ දේවල් තේරුම් ගනිමින් ඉදිරියට යන ගමනේදී පැමිණෙන මේ බාධා රාශිය යෝගාවචරයා මම කියා ගන්න යන්න නරකයි මගේ කියා ගන්න නරකයි කොච්චර දක්ෂ යෝගාවචරකරු වුණත් ආයෙත් සරයක් පරියන්කකට ගිය වෙලාවේදී ආනාපානෙට හිත දාපුවාම ටිකක් දුර යනවා. ගිහිල්ලා මේක බකල් ගන්න. ගිහිල්ලා එක එක අරමුණකට පයින්න. පනින්න පයින්න වෙලාවේදී මේ ඉන්ජිනේය හරහා, සලීම හරහා, කම්පණය හරහා, චපලකම හරහා ඒක හොඳට තේරුම් ගත්තොත් මේ දැන් ධර්මතාවයක් තියෙන්නේ. පටිච්ච සමුප්පාදයක් තියෙන්නේ. ඉදප්පච්චේතාවයක් තියෙන්නේ. මට තියෙන්නේ මේකට නොසලී මේක දිහා බලන්න. ආන්නේ නොසලී බලා සිටීම හරහා මේ හින්ජන කම්පන අඩු වෙලා අරමුණෙන් පිට ගියත් හිත සලා ගන්නෑ ආපව අරමුණේ ගෙනත් තියාගෙන යන්න පටන් ගත්තාම මේ සූත්‍රයේදී පළවෙනි වතාවට ඒ යෝගාවචරය ඒ ආනෙන්ජ භාවයට නොසලින භාවයට ඒකෝදී භාවයටපත් වෙනවා ඒක ඇත්තටම යෝග ජීවිතය තාමත් වැදගත් සම්දිස්ථානයක් ඒ සම්දිස්ථානේ එහෙම වුණාට උදාහරණයක් වශයෙන් කියන අද පරියන්කේදී මට එහෙම නොසලී විනාඩි 10ක් 15ක් 20ක් 30ක් ඉන්න පුළුවන් වුණාට හෙට ඒක මට තියෙන්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. හෙට ආයෙත් මොලක ඉඳලා යන්න. ඊයේ මට මෙච්චර හම්බුණා අද හෙට මට ඒක හම්බෙන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ කියලා අරිච්චි භාවයක් තියෙන්නේ. නමුත් අනිද්දා ඊට පස්සෙන්දා දිගින් දිගට දිගින් දිගට මේ ඉන්ජන පවතින ලෝකයේ ආනිච්ච සප්පායට ගැළපෙන විදිහට කටයුතු කරනකොට ඒ යෝගාවචරතට පුදුමාකාර ක්‍රම සහ විදි ගැලවුම් මාර්ගෙ ඉන්න පටන් ගන්නවා. ඇත්තටම ගුරුවරයෙක් නැත්තම් බුදුහාමුදුරු හරි පොඩි නිදර්ශන ටිකක් රූපක ටිකක් උපමා ටිකක් පෙන්වුවාට යෝගාවචරයයි උපමා රූපක හරහා උපමේය හරහා මේ දේට නැවත නැවත වුණ දීමේ තමන්ගේ චරිත ලක්ෂණයට අදාළව තමන්ටම තුන බාධාව අනුව බාධාව ඉන්ජනයකට ලක් කරන බවත් ඒ බාධා ජය ගැනීමෙන් ආනන්ජන තත්ත්වයටපත් වෙන්න පුළුවන් බවත් කීකරු වෙන බවත් සංසුන් වෙන තත්ත්වයටපත් වෙන බව තේරුම් අරගත්තොත් ඒකේ හොඳ ඉඟියක් වෙනවා ඒ යෝගාවචරයට මට මේ ජීවිතයේ භාවනා කළ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒට හේතු දෙකක් බලපානවා එකක් නැවත නැවත භාවනා කිරීමේ මේ తত্ত্বය අහම්බෙන් හරි අත්විඳින එක දෙක ඒ කම්පන චංචල වෙන එකත් හොඳයි. කම්පන චංචල හරහා කම්පන චංචල නැත්තන්ට යන්න වෙනවා කියලා කියන්නේ සූරකමක්, දක්ෂකමක් කියලා අන්න ඒක අඳුරගන්න එකයි දෙකම යෝගාචරයට වැදගත්. මොකද අවාසනාවක් වෙලා තියෙන්නේ උගාක් යෝගාචරය බලාපොරොත්තු නැ කිසියම් කම්පන චංචලයක් නැතුව කෙලින්ම අලතන්ට යනවා. ඒක සඳහා ගොඩක් දන් දුන්නොත් හරියයි කියලා හිතනවා. සිල් දැක්කොත් හරියයි කියලා හිතනවා. සමාධි භාවනා කරොත් හරියයි කියලා හිතනවා. මොන්නම දෙයක්වත් නැහැ. ඒ ඒ තන උපයන්න. ඉන්ජින් ඇති වෙන තත්ත්ව අනන්තයි අප්‍රමාණයි. ලෝකේ කොච්චර ඉන්ජින් ආවත් ආනෙන්ජ සප්පාය. නොසැලෙන බවට සප්පාය වෙන කාරණාව යෝගාවචරය එතන එතන සපයන්න ඕන නිසා මේකට කියන අප්‍රමාද ධර්මය. පූර්ණ අවධියක් අවශ්‍යයි. පූර්ණ අප්‍රමාදයක් අවශ්‍යයි. පූර්ණ සතියක් ඕන මේ ඊයේ සතියෙන් අද ඉන්ජිනේටි කරන්න බෑ. අදටත් සතිය. හෙටටත් සතිය. ආන්නේ විදිහට තල්වාගත් වීර්යයක් සහ සතියක් ඇති කරගත්තට පස්සේ ඒ යෝගාවචරයට මේ ඉන්ජින කම්පන චංචල ආවට කෙලස් ආවට නීවරණ ධර්ම ආවට මේ හොඳට වහින වේලාවක කිසිම කරදරයක් නැති රේන්කෝට් එකක් දාගත්ත මිනිස්සෙක් වගේ ආදන කොච්චර වැස්සත් මට ප්‍රශ්නයක් නෑ. මම අරසයි. මට මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා තීරෙන්න වගේ ධර්ම ආරක්ෂාව තියෙනවා. ඒ ධර්ම ආරක්ෂාව ඇතුළ මැද ප්‍රදේශයේ සීලෙත් ප්‍රමාණය තියෙනවා. මෙන්න මේ විදිහට ධර්ම ආරක්ෂාව එන කෙනා තමයි මේ ඉදිරියට යන්න හැකි සංඥාව ඇති කරන්නේ. මොකද මෙතෙන් එනකොට මේ පුද්ගලික අත්දැකීම සිය දිනක් භාවනාවට බැසනම් දෙන්නෙක්වත් ඉතුරු වෙන්නේ. බොහෝ දෙනා හැලෙනවා. මොකද බොහෝ දෙනා හිතා ඉන්නවා මේකට නිකම්ම සුඛෝපභෝගී ගමන යන්න පුළුවන් කියලා. අර බුදුහාමුදුරන්ගේ අන්තිම භවයේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවක් කරපුවා අපිට තේරෙන්නේ එච්චර පින් තිබුණා නම් මේ පස්චිම භාවික බුදුහාමුදුරන් යන්න පුළුවන්කම තියෙන්න eBay. අපිට හිතා ගන්න බැරි දුෂ්කර ක්‍රියාවක් කරේ මෙතන ඒක එතන එතන උපයන්න ඕන බව කියන්නේ. එතන එතන උපයන එක Tamangeම ඒකට කියන්නේ නුවණින් සලකා බැලීම ඉතින් අද මේ ධර්මදේශනාවකට සඳහා මෙච්චර කාලයක් ගැනීමෙන් ඇති කරගන්නට සංවේදනය කරන්න බලාපොරොත්තු වෙන මේ දැනුමේ Tamante යෝනිසෝ මනස්කාරය මේ ධර්ම නැත්නම් භාවනා අධ්‍යක්ෂින් දිහා නිවැරදි ක්‍රමයට ඥාන සංප්‍රයුක්තව බැලීම සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්මදේශනාව මෙතනින් නැවත කරනවා චිර දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා